හත්වන පරිච්ඡේදය නිරෝධානුපස්සනාව නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති නිරෝධානුපස්සනාව වඩන්නා සමුදය දුරු කරයි නිරුද්ධ වන්නා හෝ නිරුද්ධ වීම හෝ පැවැත්මේ අභාවය හෝ නිරෝධය යයි මෙහිදී අදහස් කරනුවේ කවරනම් නිරෝධයක්දැයි විමසා බලමු එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ. ස්වාමීනි නිරෝධය නිරෝධයයි කියනු ලැබේ. කවර ධර්මයන්ගේ නිරුද්ධ වීම නිරෝධයයි කියනු ලැබේද? ආනන්දය රූපය අනිච්චය ප්‍රත්‍යයන්ගේ එක්වීමෙන් සකසන ලද්දකි. ප්‍රත්‍යයන් නිසා ප්‍රත්‍යයන් සමග උප්පන්නකි. ශේවන ස්වභාව ඇත්තකි. වෙනසන ස්වභාව ඇත්තකි. බිඳෙන ස්වභාව ඇත්තකි. නැතිවෙන ස්වභාව ඇත්තකි. රූපයාගේ Nirodhayen Nirodhayak යයි කියනු ලැබේ. වේදනාව අනිච්චය. පෙය්‍යාල. වේදනාවෙහි Nirodhayen Nirodhaye යයි කියනු ලැබේ. සංඥාව අනිච්චය. පෙය්‍යාල. සංඛාර අනිච්චය. පෙය්‍යාල. විඥානය අනිච්චය. සංකතය, පටිච්ච සමුප්පන්නය, කය ධම්මය, වය ධම්මය, විරාග ධර්මය, නිරෝධ ධම්මය. විඥානයාගේ නිරෝධයෙන් නිරෝධයක් යයි කියනු ලැබේ. ආනන්දය මේ ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් නිරෝධයක් යයි කියනු ලැබේ. මේ අනුව පංචස්කන්ධයන්ගේ හෙවත් සංස්කාරයන්ගේ නිරුද්ධ වීම හෙවත් නැතිවීම හෙවත් භංගය අභාවයම මෙහිදී නිරෝධ පදයෙන් අවධාරණය කෙරෙයි. මෙහිදී ප්‍රධාන අවස්ථා දෙකක් පැනෙයි. නැවත සංස්කාර නිපදීමට ප්‍රතිවන ආකාරයෙන් නිරන්තරයෙන්ම සිදුවන සංස්කාරයන්ගේ සාමාන්‍ය නිරුද්ධ වීම එනම් උප්පාද නිරෝධය මින් එක් අවස්ථාවකි. සංස්කාරයන්ගේ ෂණික නිරෝධය වශයෙන් ගත්කල මෙය කය නිරෝධ නමින්ද හැඳින්වෙයි. දෙවැනි අවස්ථාව නම් සංස්කාරයන් නැවත නූපදින ලෙස සිදුවන අනුත්පාද හේවත් සමුච්ඡේද නිරෝධයයි. එනම් ලෝකෝත්තර මාර්ග අවස්ථාවයි. මෙහිදී අච්ඡන්ත හේවත් නිස්සරණ නිරෝධය වන නිවන ප්‍රත්‍යක්ෂ කරනු ලැබෙයි. මෙම නිරෝධානුපස්සනා විවරණයේදී අපගේ වැඩි අවධානය යොමු ඇත්තේ සංස්කාරයන්ගේ උපාද නිරෝධය පිළිබඳවයි. අනුපාද නිරෝධය වනාහි නිරෝධානුපස්සනාව මුදුන්පත් වන විශේෂ අවස්ථාව ලෙස සැලකෙනු ඇත. සංස්කාරයන්ගේ නිරුද්ධ වීම නැවත නැවත විදසුන් නුවණින් සලකා බැලීම වන නිරෝධානුපස්සනාව විදර්ශනාවේදී නොඑක් මොහුනුවරින් ඉදිරිපත් වනු ඇත. පළමුව එහි මූලික ස්වરૂපය මතුවන අන්දම නිදසුනක් මගින් පැහැදිලි කරගනිමු. උදර චලනය මූල කර්මස්ථානයේ වශයෙන් වඩන්නා වූ විපස්සනා යානිකයාගේ සති සමාධි කෙමෙන් විසද වන විට උදරයේ එක් පිම්බීමක් ආරම්භය හා අවසානය මනවින් මෙනෙහි කළ හැකි වෙයි. ඒ දෙක අතර වන පිම්බීමේ මධ්‍ය අවස්ථාවයයි සැලකීමටද හෙතෙම පුරුදු වෙයි. එම පිම්බීමේ අවසානයත් සමගම හැකිලීම ඇරඹෙයි. මදකින් එම හැකිලීම නිරුද්ධ වී නැවත පිම්බීම සිදු වෙයි. එයද නැති වී නැමැත්ත හැකිලීම ආරම්භ වෙයි. සමාධිමත් සිතින් මෙය නොකඩව මෙනෙහි කිරීමෙන් අනිච්චානුපස්සනාව සිද්ධ වෙයි. එවිට ඒ එක් එක් පිම්බීමක් හැකිලීමක් අවසානයේ මෙනෙහි කරන අවස්ථාව නිරෝධානුපස්සනාවේ ප්‍රාථමික ස්වરૂපයේ වශයෙන් සැලකිය හැකිය. යෝගාවචරයාගේ මානසිකාරය තවත් තියුණුවත්ම එක් පිම්බීමක් තුල අනුක්‍රමණික කුඩා පිම්බීම් රාශියක් ඇතැයි නුවණින් දකි. මේ කුඩා පිම්බීමක් පාසාද ඇතිවීමක් හා නැතිවීමක් වෙයි. හැකිලීම සම්බන්ධයෙන්ද මෙසේමය. මෙම අවබෝධය ක්‍රමෙන් සදොරට හමුවන සෑම අරමුණක් පිළිබඳවම පැතිරී යයි. උදාහරණයක් වශයෙන් පෙරදී එකක් වශයෙන් දැනුණු ශබ්දයක් දැන් කැඩි කැඩි එනම් ඇතිවෙමින් නැතිවෙමින් පවතින ශබ්ද සම්තතියක් ලෙසින් වැටහෙයි. සිතුවිලි પરම්පරා වශයෙන් ඇතිව නැතිවෙන අයුරු මනවින් පෙනෙයි. මෙසේ අනිච්චානුපස්සනාව කෙමෙන් ගැඹුරට විහිදෙත්ම වර්තමාන වශයෙන්ම සියලු සංස්කාර අරමුණු වල ෂණික ඇතිවීම නැතිවීම ප්‍රකටව පෙනෙන්නා වූ උදයබ්බේ ඥානය පහළ වීම හුකුරායයි. ඒ සමගම නිරෝධානුපස්සනාව වැඩි දියුණු වන ආකාරය තේරුම් ගත හැකි වෙයි. මීළඟට නිරෝධානුපස්සනාව පෙරමුණට එයි. සංස්කාරයන්ගේ ඇතිවීමට වඩා නැතිවීමම ප්‍රකට වන්නට වෙයි. සිතට අරමුණු වන හැම සංස්කාරයක්ම වේගයෙන් බිඳිය නන්දම යෝගාවචරය හට පැහැදිලි වෙයි. අරමුණු මනවින් මෙනෙහි කරන්නට පළමුවම එය නිරුද්ධ වන්නේ යයි ඔහුට සිතෙයි. මෙනෙහි කරන සිතද ඒ සමගම බිඳී යන හැටි දර්ශනය වෙයි. තමාගේ මානසිකාරයේ පිරිහීමක් සිදු ඇතැයි ඇතැම් විට යෝගාවචරයා හට හැඟෙන්නට ඉඩ තිබේ. එහෙත් ඇත්තෙන්ම මේ ඔහුගේ විදර්ශනා ප්‍රඥාවේ අභිවෘද්ධියකි. හෙතෙම දැන් උද්‍යප්පේ ඥානයේ ඉක්මවා බංග ඥානයට අවතීර්ණ වී සිටී. මෙහිදී වර්තමාන වශයෙන්ම සිදුවන සංස්කාරයන්ගේ ෂණික නිරෝධය හෙවත් කය නිරෝධය යෝගාවචරයාගේ මනසේ තදින් කාවැදුණු ඇත. මේ වනාහි නිරෝධානුපස්සනාවේ ප්‍රබල අවස්ථාවකි. අනුතරව අන්වය ඥානයෙන් අතීතයේදීද මෙලෙසින්ම සංස්කාරය නොනවතී බිඳමින් පැවතුණු බවද අනාගතයේදී මේ ෂණික නිරෝධය නොසිඳී පවතින බවද යෝගාවචරය තේරුම් ගනී. තම පංචස්කන්ධයේ පමණක් නොව මුළු තුන් ලෝකයේම යථා ස්වභාවය නම් මෙයම බවද ප්‍රත්‍යක්ෂ කරයි. මේ 9 සංස්කාරයන්ගේ අතිශය බයජනක ස්වභාවය විනිවිද දකි. හෙවත් බයතුපත්ඨාන ඥානය ලබයි. එසේම සංස්කාරයන්ගේ මහත් වූ ආදීනව නොයෙක් ආකාරයෙන් අවබෝධ කරයි. එනම් ආදීනව ඥානය. එමගින් සංස්කාරයන් පිළිබඳව කලකිරෙයි. එනම් නිබ්බිදා ඥානය. අතරක් නැතිව නිරුද්ධයෙන් පවත්නා වූ මේ සංස්කාර සන්තතියේ සදාකාලික සංසිඳීමක් එනම් Nirodhayak වේ නම් එයම යහපතේ හැඟීම පහළ වෙයි. මෙසේ කය නිරෝධ ප්‍රත්‍යක්ෂ තුලින් අච්ඡන්ත නිරෝධය වන නිවන අනුමාන ඥාන වශයෙන් පුන පුනා මෙනෙහි වීමද නිරෝධානුපස්සනාවේ තවත් මුහුණුවරක් ලෙසින් දැක්විය හැකිය. එමගින් සංස්කාරයන්ගෙන් මිදිය යුතු යන ඥාන සම්ප්‍රයුක්ත ඡන්දය තීව්‍ර වෙයි. එනම් මුංචිතු කම්මිතා ඥානය ඇති වෙයි. ඇතැම් විට යෝගාවචරයා වඩන්නා වූ ප්‍රධාන කර්මස්ථාන ආරම්මණය සහ මුලින්ම නිරුද්ධ විය හැකිය. ආනාපාන සතිය වඩන්නාහට ආශ්වාස ප්‍රාශ්වාස නොදැනියයි. උදර චලනය මෙනෙහි කරන්නවට උදරයේ පිම්බීම හැකිලිම නොදැනියයි. හිඳීමේ ඉරියව අරමුණු කරන්නාහට සිරුර නොදැනියයි. විටක හිස හෝ සිරුරෙහි වෙනත් අංගයක් හෝ නොදැනියයි. සිරුරේ හැපීම් සම්මස්සනය කරන්න හොට කායික ස්පර්ශයක් නොදනීයයි. ධාතු මනසිකාර විදර්ශනා වඩන්න හොට පඨවි ආපෝ තේජෝ වායෝ යන වශයෙන් සතර මහා භූත රූපයන් වෙන් කළ විට මුළු සිරුරම නොදනීයයි. ඇතමෙකුට රූපස්කන්ධයක්ම පිළිබඳ දැනුම නිරුද්ධ වී හුදු චිත්ත సంతානයේ පැවැත්ම පමණක් අරමුණු වෙයි. මෙසේ ඒ රූප කොටස් නොදනී යාම නුවණින් මෙනෙහි කිරීම නිරෝධානුපස්සනාවේ තවත් අංශයක් ලෙස හැඳින්විය හැකිය. මෙසේ තම අරමුණු කරමින් සිටි ප්‍රධාන කර්මස්ථානයේ නොදෙනී යාම නිසා ඇතම් යෝගාවචරයන් බියට පත්වන අතර සමහරෙක් ලෝකෝත්තර තත්වයක් ලදිමි යයි මුලාවටපත් වෙයි. එහෙත් මෙහිදී සිදුවන්නේ යෝගාවචරයාගේ විදර්ශනාවෙහි එක්තරා ලෞකික දියුණුවකි. මෙම අවස්ථාවේදී ඔහු විසින් තමාට ප්‍රකටවන්නා වූ වෙනත් අරමුණක් මෙනෙහි කළ යුතුය. ඉදින් රූප කොටස් කිසිවක් නොදන්නේ නම් චිත්ත සංතානයේ පැවැත්ම කෙරෙහි අවධානය යෙදිය යුතුය. එසේ වෙනත් අරමුණක් මෙනෙහි කරමින් සිටියේදී ඇතැම් විට පළමු කර්මස්ථානයේ නැවත වැටිය හැකිය. එවිට නැවතම කර්මස්ථානයම මෙනෙහි කළ යුතුය. ඉදින් ඇස ආදී පස් දොරින් ලැබෙන අරමුණු කිසිවක් නොදෙනී හුදු මනෝද්වාරික චිත්ත સંතානෙහිම පැවැත්ම පමණක් අරමුණු වන්නට වෙතොත් එය උසස් සමාධියමය ලෞකික තත්වයක් ලෙසින් සැලකිය හැකිය. යෝගාවචරයාගේ සමාධිය වඩාත් ගැඹුරු වන කලෙහි අරමුණු වන්නා වූ සෑම සංස්කාරයකම නිරුද්ධ වීම මනවින් ප්‍රකට වෙයි. නිරුද්ධ වන්නා වූ සංස්කාර ධර්මය නැවත නූපදින සේම නිරුද්ධ වන අන්දම අවබෝධ වෙයි. අනතුරුව හටගන්නේ අලුත්ම සංස්කාරයකි. එයද සැනකින් මුළුමනින්ම නිරුද්ධ වෙයි. අරමුණත් එය මෙනෙහි කරන සිතත් කිසිවක් ශේෂ නොකොට මෙසේ ෂණයක් පාසා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීම ප්‍රත්‍යක්ෂ කරන නිරෝධානුපස්සනාව තුළින් අනාත්ම ස්වභාවය මතුවේයි. පංචස්කන්ධයන්ට සම්බන්ධ සියලු සංස්කාර ධර්මයන් එක්ෂණයකදී සහමුලින්ම නිරුද්ධ වී ඊළඟ ෂණයේදී පහළවන්නේ අලුත්ම ස්කන්ධ සමූහයක් නම් එම ස්කන්ධයන්ද එම ෂණේදීම කිසිවක් ඉතිරි නොකොට නිරුද්ධ වෙතොත් මේ පංචස්කන්ධය තුල ආත්ම වශයෙන් ගත හැකි මම නම් සාරයක් නොවන බව යෝගාවචරයා විනිවිද දකි. ආත්ම ස්වභාවයෙන් දුරින්ම දුර වූ සංස්කාරයන්ගේ ශුන්්‍යතාව පසක් කරයි. අනුපස්සනා නුවණ වැඩෙත්ම එමගින් තම సంతානගත කෙලෙස් තදංග වශයෙන් නිරුද්ධ වන ආකාරය පරිණත යෝගාවචරයා හට වැටහෙනු ඇත. විදර්ශනා ප්‍රඥා ආලෝකයෙන් සංස්කාර ලෝකයේ පිළිබඳ යථා ස්වභාවය හෙළිවන කලෙහි අවිද්‍යා අන්ධකාරය දුරු වෙයි. පංචස්කන්ධය තුල කෙනෙක් මමෙක් සිටිතියයි පවත්නා වූ මිත්‍යා දිට්ඨිය නැසෙයි. සංස්කාරයන් මමය මාගේ යයි උපාදානය කරන තණ්හාව නිරුද්ධ වෙයි. මම මිනුම් දණ්ඩ කොටගත් මානිය නැති වෙයි. සංස්කාරයන් සත්ව පුද්ගලයන් විසින්ගෙන ඒහා ගැටෙන ද්වේෂය භංග වෙයි. සංස්කාර ලෝකය නিত্য සැපය සුභය යන විපල්ලාස සංඥා අහෝසි වෙයි. සංස්කාර සම්තතිය දිගින් දියටම පවත්වාගෙන යාම පිණිස පවතින ඕනෑකම ශ්‍රය වෙයි. මෙතෙක් භවයකට ඇදබැඳ තබාගත්තා වූ මෙමෙන් කෙලසුන්ගේ තදංග නිරෝධයේ හේතුවෙන් සසර දුකද වර්තමාන වශයෙන්ම ගෙවන හැටි යෝගාවචරයා ප්‍රත්‍යක්ෂ කරයි. ජරාව, ව්‍යාධිය, කායික දුක්ඛය, මරණය ආදී දුක් කෙරෙන් ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව ප්‍රගුණ කිරීමෙන් ඒවායේ දුක්ඛ ස්වභාවය නිරුද්ධ වෙයි. ශෝකය, වැළපීම, උපායාසය, දුම්නස, අසහනය, පැතූද නොලැබීම ආදී දුක් වලින් දැන් පීඩාවක් නැත. පංචස්කන්ධයෙන් උපාදානය කිරීමෙන් විදි මහා දුකද තදංගව නිවියයි. වෙනත් ලෙසකින් කිවහොත් අවිද්‍යා තණ්හා ආදී කෙලෙස් ඡේවීමෙන් පටිච්ච සමුප්පාද චක්‍රය නිරුද්ධ වී දුක්ඛ නිරෝධය සලසෙන අන්දම යෝගාචරයා දකි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම මොහු කුරා ගොස් ඊතා තියුණු නිරුත්සාහික විදර්ශනා මානසිකාර පද්ධතියක් ක්‍රියාවත් වන්නා වූ අනපේක්ෂිත එහෙත් අතිශයින් ප්‍රකට අවස්ථාවකදී නිරෝධානුපස්සනාව මුදුන්පත් වෙයි. අනිච්ච දුක්ඛ අනාත්මයන් අනුපස්සනා තුන අතුරෙන් එකක් විශිෂ්ටාකාරයෙන් ක්‍රියාත්මක වෙද්දී එක් වරම මෙනෙහි කරන අරමුණ නිරුද්ධ වී කිසිම අරමුණකින් තොරව මෙන් එක් ක්ෂණයක් ගත වී නැවත සංස්කාර අරමුණු කෙරෙමින් සිත විදර්ශනාවටම වැටේ. මේ වනාහි යමක් හටගැනීමේ ස්වභාවයෙන් යුක්තද ඒ හැම නිරුද්ධ වන ස්වභාවයේ ඇත්තේ යන ප්‍රත්‍යක්ෂ අවබෝධයේ සමග ලෝතුරු මග ඵල ලැබීමයි. අච්ඡාන්ත හේවත් නිස්සරණ නිරෝධය ප්‍රතිවේද කරමින් අනුපාද හේවත් සමුච්ඡේද නිරෝධය සිදුවන අවස්ථාවයි. වෙනත් හේතුන් නිසාද මීට තරමක් සමාන අත්දැකීම් ලැබිය හැකි බැවින් මෙම අවස්ථාව විනිශ්චය කිරීමේදී බෙහෙවින් පරීක්ෂාකාරී විය යුතුය. නිර්වාණ ප්‍රත්‍යක්ෂ විනිශ්චය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් නම් 1. එම අත්දැකීමට අනතුරුවම නිරුත්සාහයෙන් කිසියම් ආකාරයක පච්චවෙක්කන ඥානය පහළ වීම. 2. පුද්ගල తත්වයේ අනුව නාම රූප පරිච්ඡේද ඥානයේ හෝ උදයබ්බේ ඥානයේ හෝ සිට අනුපිළිවෙලින් විදර්ශනා ඥානයන්ට හා ඵල සමවතට අදිෂ්ඨාන කොට සාර්ථක වීම. 3. සෑම විදර්ශනා ඥානයක්ම පහළවන විට මෙහිවන පරිච්ඡේදයේ අදෝලිපි අංක 1 සඳහන් වන දස ලක්ෂණ සම්පූර්ණව තිබීම. නිරෝධානුපස්සනාවෙන් සමුදය පහ කෙරේ. අනුපස්සනාවේ මූලික ස්වરૂපය අනුව සලකා බැලීමේදී මෙහි සමුදය යනු සංස්කාරයන්ගේ උදේහෙවත් ඉපදීම වශයෙන් සැලකිය හැකිය. ෂණික Nirodhayම මෙනෙහි කරන විට උදය පිළිබඳ අවධානය යොමු නොවි අතහැරන බැවිනි. එහෙත් නිරෝධානුපස්සනාවේ ප්‍රතුල ශේස්ත්‍රය ගැන සිත යොදන කලෙහි මෙන්ම අනුපස්සනාවෙන් ප්‍රහාණය වන්නේ කිලේශයක් විය යුතු බව සලකන විටද ඊට වඩා ගම්බීර අර්ථයක් සමුදේ යන්නේ ධ්වනිත වන බව හැඟෙයි. එනම් අනාගතයේහි නැවත නැවතත් සංස්කාර හටගැනීම පිණිස හේතු වන්නා වූ ප්‍රත්‍ය යන අර්ථයයි. සංස්කාරයන්ගේ Nirodhaය පුන පුනා දැකීමෙන් සංස්කාරයන් පිළිබඳ කලකිරීම නොවැළීම මතුවී තවදුරටත් මේ සංස්කාර සම්තතිය පවත්වාගෙන යාමට වන ආසාව දුර්වන හේිනි. එබැවින් සංස්කාරයන් නැවත හේතුප්‍රත්‍ය වන යම්තාක් කෙලස් වේද. ඒ හැම සමුදේ යන්නෙන් හකුළුවා දැක්වෙනසේ සැලකිය හැකිය. නිරෝධානුපස්සනාව යනු රාගයේ නිරෝධය අනුපස්සනා කිරීමයයි අර්ථ දක්වන පටිසම්භිදා මග්ග අටුවාව. සමුදය යනු රාගයේ හට ගැනීම වශයෙන් දක්වයි. රාගේ වනාහි සමුදය පාක්ෂික සකල ක්ලේශයන් මූර්තිමත් කරන පදයක් හෝ සමුදය පාක්ෂික ප්‍රබල ක්ලේශයක් හෝ ලෙසින් ගත් කල එය අප මුලින් දැක් වූ අර්ථකතනය හා ගැලපෙයි. ඊරෝදානුපස්සනාව හා සමුදය පිළිබඳව අප මෙතෙක් ගෙන හැර දැක් වූ පුළුල් අරුත් දැක්වීම අනුව නිරෝධානුපස්සනාව වනාහි අනිච්ච දුක්ඛ අනාත්ත යන තුන් අනුපස්සනාවෙහිම සංකලනයක් යයි කිව යුතු වන්නේය. නිරෝධානුපස්සනාවෙහි ප්‍රධාන අවස්ථා ભેදයක් වන බංග ඥානය තුල මෙම තුන් අනුපස්සනාවක්ම ක්‍රියාවත් වන බව පටිසම්භිදා මග්ගේහි සඳහන් වෙයි. එම ග්‍රන්ථයෙහිම ඒ ඒ උපාදානයන්ගෙන් මිදීම් වශයෙන් අනුපස්සනා වර්ගීකරණය කළ තැන්හිදු නිරෝධානුපස්සනාව වනාහි එම අනුපස්සනා තුනෙහිම හෝ ඉන් දෙකක හෝ සම්මිශ්‍රණයක් බව පෙනේ. එහෙත් නිරෝධානුපස්සනාවෙහි මූලික ස්වરૂපය අනුව එය ප්‍රධාන වශයෙන් අනිච්චානුපස්සනාවෙහිම ප්‍රභේදයක් ලෙසින් සැලකීම වඩාත් උචිත වෙයි. අනිච්ච විරාග නිරෝධ යන අනුපස්සනාවන් එකට යෙදෙන බොහෝ තැන්වලදී අටුවාව විරාගානුපස්සනාව හා නිරෝධානුපස්සනාව විග්‍රහ කොට ඇත්තේ එකම ආකාරයකිනි. එනම් විරාගානුපස්සනාව කය විරාගය හා අච්ඡන්ත විරාගය වශයෙන්ද නිරෝධානුපස්සනාව කය නිරෝධය හා අච්ඡාන්ත නිරෝධය වශයෙන්ද වෙදීමෙනි. මෙහි කය විරාගය හා කය නිරෝධය යනු සංස්කාරයන්ගේ ෂණික භංගයයිද අච්ඡාන්ත විරාගය හා අච්ඡාන්ත නිරෝධය යනු නිවනයයිද අටුවාව දක්වයි. මේ අනුව මෙම අනුපස්සනා දෙකම එකක්ම යයි හැඟෙනු ඇත. තවද මෙම අනුදර්ශනා දෙකෙන් දුරවන්නා වූ කෙලෙස් වන රාගය හා සමුදයද බෙහෙවින් එකිනෙකට සමානත්වයක් පෙන්වයි. එතෙකදු වුවත් මෙම අනුපස්සනා දෙක අතර වෙනසක් දැක්වීමට පටිසම්භිදා මග්ග අටුවාව උත්සාහ දරා තිබේ. විරාගානුපස්සනාව යනු සංස්කාරය පිළිබඳ නොඇලීම ඇති කිරීමෙහිලා සමත්වන විදර්ශනාව යයිද. නිරෝධානුපස්සනාව යනු ඊට වඩා බලවත් වූ කෙලෙස් නිරුද්ධ කිරීමට සමත්වන විපස්සනාව යයිද එහි ආනාපාන සති මාතිකා වන්නනාවෙහි සඳහන් කරයි. මෙහිදී තදංග විරාගානුපස්සනාව අවධාරණය කොට ඇති බව පෙනේ. විරාග ස්වභාවය නම් හුදෙක් ස්වභාවයේ ඉක්මවා යාමේ ප්‍රකෘතිය බවද නිරෝධ ස්වභාවය නම් එසේ සැහැවීම ඉක්මවීමෙන් පෙරලා පැමිණෙන ධර්මතාවයක් නොව යලි නොයන අයුරින් නිරුද්ධ වන ප්‍රකෘතිය බව එම අටුවාවේ සම්මස්සන ඥාන නිर्देश වර්ණනාවෙහි කියවෙයි. මෙහි දක්වා ඇත්තේ කය විරාගයයි. මේ නයෙන් කය නිරෝධානුපස්සනාව, කය විරාගානුපස්සනාවට වඩා ගැඹුරට විහිදෙන බවක් පෙනේ. පටිසම්භිදා මග්ගෙහි ආනාපාන සති විපස්සනාව විස්තර කරන තැන විරාගානුපස්සනා විවරණයට අඩංගු නොවන පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ විශේෂ විග්‍රහයක් නිරෝධානුපස්සනා විවරණෙහි ඇතුළත් කිරීමෙන් විරාගානුපස්සනාවට වඩා නිරෝධානුපස්සනා විශිෂ්ට බව දක්වන ලදුවේ එම අටුවාව පවසයි. විරාගානුපස්සනාවෙන් රාගය දුරවන අතර නිරෝධානුපස්සනාවෙන් රාගය හටගැනීම දුරවන බව දැක්වීමෙන් නිරෝධානුපස්සනාවට වඩාත් ඈතට පැතිරෙන බව පටිසම්භිදා මග්ග අටුවාව හංගවයි. අච්ඡාන්ත විරාගය හා අච්ඡාන්ත නිරෝධය යනු නිවනමය. එහෙත් විරාගානුපස්සනාව යනු දුක්ඛානුපස්සනා ප්‍රභේදයක් ලෙසින්ද නිරෝධානුපස්සනාව යනු අනිච්චානුපස්සනා ප්‍රභේදයක් ලෙසින්ද සලකන්නේ නම් මෙහිදී විමෝක්ෂ ભેදයක් නිරූපණය කළ හැකිය. ඒ අනුව අච්ඡන්ත විරාගයේ වනාහි විරාගානුපස්සනාව මුදුන්පත් වන මොහොතේදී අපනහිත විමෝක්ෂය එනම් සුඛ ප්‍රාර්ථනා ස්වરૂපයෙන් තොර වූ විමුක්තිය වශයෙන් නිවන අරමුණ වීමය. අච්ඡන්ත නිරෝධය නම් නිරෝධානුපස්සනා මුදුන්පත් වන අවස්ථාවෙහි අනිමිත්ත විමෝක්ෂය එනම් නিত্য නිමිති ස්වභාවයෙන් තොරවන විමුක්තිය වශයෙන් නිවන අරමුණු වීමයි. ප්‍රායෝගික වශයෙන් විදර්ශනාවේදී විරාගය බොහෝ විට අත්දැකනු ලබන්නේ රාගයේ ගෙවි යාම, නොඇලීම, කෙලසුන්ගෙන් දුරු වීම, උපේක්ෂාව වශයෙන්යි. නිරෝධය බොහෝසයෙන් ප්‍රත්‍යක්ෂ වනුයේ විවිධාකාරයෙන් සිදුවන සංස්කාරයන්ගේ නිරුද්ධ වීම වශයෙනි. තියුණු නිරෝධානුපස්සනාවෙහි නියුතු යෝගාවචරයා වෙත নিরතුරුව මරණ සතිය එළඹ සිටී. එහෙන් මේ සංස්කාරයන්ගේ සමුච්ඡේද නිරෝධය අපේක්ෂාවෙන් වඩවඩාත් අප්‍රමාදව විදර්ශනාවෙහිම යෙදේ. මහණෙනි, නිරෝධ සංඥාව එවත් නිරෝධානුපස්සනාව වැඩිමෙන් බහුල කිරීමෙන් ඵල දෙකක් අතුරින් එක්තරා ඵලයක් කැමති විය යුතුය. එනම් මෙලවදීම අරහත්වය හෝ ඉදින් කෙලෙස් ඉතිරිව තිබේ නම් අනාගාමි භවය